වෙලා ඉන්නවා ඒ ඇත්තන්ගේ අරමුණු නාම ගෝත්‍රාදිය දේශනාව අවසානයේදී සිහිපත් කරලා පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ඒ නිසා මෙම ධම් සභා මණ්ඩපයේ ඉඳගෙන දේශනාව ශ්‍රවණය කරන ඇත්තන්ටත් දායකත්ව දරන දායක ඇත්තන්ටත් මේ වෙලාවේ මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන පිණැති ඔබ සියලු දෙනාටමත් මේ දේශනාව එකසේ සමසේ සියලු දෙනාටම පිහිට පිනිස සරණ පිනිස පවතිවා සසර ගිනි නිවේවා ක්ලේශ දාහය සංසිඳේවා නිවන් පිනිස මේ දේශනාව නිවන් දොරටුවක්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් බණ ටික අහමු පින්වත්නි අද දවසේ මේ දේශනාවට මාතෘකාව හැටියට තබා ගත්තේ යොදා ගත්තේ සූත්‍රාන්ත පිටකයේ කුද්දක නිකායේ ජාතක පාළියට අයිති දුක නිපාතයෙහි නානත්ත දල්හ වග්ගයෙහි සඳහන් වන වීරක කියන ජාතක කතාව මේ ජාතක කතාව හරි අපූර්ව කතාවක් මතු කරන කාරණාවක් මතු කරන දේශනාවක්. මේ දේශනාවේ ඉන්න චරිත දෙකයි එක චරිතයක් තමයි කපුටේ අනිත් චරිතය තමයි දියකාවි. මෙන්න මේ දෙන්න ලස්සන පණිවිඩයක් මේ අපිට දෙනවා. එනිසා අදහස් කළා මේ දේශනාව දහසකුත් දෙනා ශ්‍රවණය කරනවා. මේ මැදිරියේ ඔබ හතර දෙනා හිටියට මේ වෙලාවේ මේ දේශනාව ශ්‍රවණය කරන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මේ දායකත්වයේ දරලා කියන බණින් කවුරුම හරි ජීවිතේට යම්කිසි පණිවිඩයක් ගන්නවා නම් අපි දරන උත්සාහයේ ඵලයක් තියෙනව නේද? ඵලයක් තියෙන්න ඕන. මේ දරන වෑයම, මේ ගන්න උත්සාහය වෙහෙසිලා මහන්සි වෙලා උපයා ගන්නා ධනය මේ වෙනුවෙන් කැප කරලා මේ වෙනුවෙන් යොමු කරන්නේ අපි බොහෝ විට අපේ අරමුණක් සාක්ෂාත් කරගන්න වෙන්න පුළුවනි. හැබැයි බලාපොරොත්තු වෙන එක කාරණාව තමයි මේ බණ ටික අහලා එක මිනිස්සෙක් හරි හැදෙයිනේ කියලා. ජීවිතේට එක මිනිස්සෙක් හරි කාරණාවක් යොමු කර ගනී නේද කියලයි බොහෝ විට හැම දේශනාවකින්ම වගේ බලාපොරොත්තු වෙන්නේ ඒ කාරණාව. මොකද පින්වත්නි බුදුහාමුදුරුවෝ කියන්නේ හැදෙන්න බණ කියපු කෙනෙක්. වැරදි පාරේ ගිය අයව නිවැරදි පාරට යොමු කරවපු කෙනෙක්. බලකලේ නෑ. පූර්ණ නිදහස දීලා කිව්වා කැමතිනම් යහපත අයහපත තේරුම් ගන්න ඕන නම් මේ පාරේ යන්න පුළුවන්. නෑ මට මේ මේ ක්‍රමේ හරියන්නේ කියලා කෙනෙක් ඒ ධහම ප්‍රතික්ෂේප කළා නම් tamunට රිසිපාර යන්නත් පුළුවන්. අය ගිහි ඇත්තෝ කියලා වෙනසකුත් නෑ පැවිදි ඇත්තෝ කියලා වෙනසකුත් නෑ කාටත් පොදුයි. එහෙම යමක් තේරුම් ගත්තු වටහාගත්තු පිරිසක් තමයි මේ තථාගත ධහම ඇතුළට ආවේක තේරුම් ගන්න උත්සාහ කළේ. අන්න ඒ වගේ මිනිස්සුන්ට හැදෙන්න කරපු දේශනා හරියට තියෙන තියෙන දේශනා ඔක්කොම හැදෙන්න කියපුවා තමයි. ඒ වුණාට මුන්නහන්සේගේ සමහර දේශනා මතුවෙනවා මේ අපිට මේ මේ දැන් මැවිලා පේන විදිහේ දේශනා මතුවෙනවා. නැහන්සේ දේශනා කරලා තියෙනවා. අන්න එහෙම පුවතක් තමයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. ජාතක පාළියේ සඳහන් වන මේ වීරක කියන ජාතක කතාව. මේ දේශනාව තථාගතයන් වහන්සේ දේශනා කළේ සවැත් නුවර දේවරම් වෙහෙරේ වැඩ ඉන්න කාලෙක මොකක් මුල් කරගෙනද අටුවාව කියනවා සත්තා 제තවනේ විහරන්තෝ සුගතාලයන් ආරබ්බ කතේසි කියලා සත්තා 제තවනේ විහරන්තෝ කියන්නේ ශාස්ත්‍රෝන් වහන්සේ 제තවනේ වැඩ ඉන්න කාලේ සුගතාලයන් ආරබ්බ කතේසි කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ වගේ රඟපාපු කෙනෙක්ව මුල් කරගෙන තමයි මේ දේශනාව කළේ. සුගතාලයන් උන්වහන්සේ විදිහට ඇවිදිනවා. උන්වහන්සේ විදිහට කතා කරනවා. භාග්‍යවතුන් වහන්සේ වගේ වාඩි වෙලා බණ කියනවා. එතකොට සුගතාලයන් කියන්නේ මේකට. උන්වහන්සේ යන්නේ මෙහෙමයි, වළඳන්නේ මෙහෙමයි, බණ කියන්නේ මෙහෙමයි කියලා අර අනුකරණයක් කරනවා. අනේ අනුකරණයක් නිසා තමයි මේ දේශනාව තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වගේ උන්වහන්සේ ගෙවන ජීවිතේ වගේ උන්වහන්සේගේ එදිනෙදා චර්යා දිහා බලාගෙන ඉඳලා ඒක අනුකරණය කළා. කවුද මේ භික්ෂුව? තථාගත බුදුරජාණන් වහන්සේ දෙවුරම් බෙහෙරේ වැඩ ඉන්න තැනම ආසන්නයේ 500 නමක් පරිවරාගෙන දේවදත්ත හාමුදුරුව වැඩ හිටියා. දේවදත්ත හාමුදුරුව තමයි මේ ක්‍රියාව කළේ. සාරිපුත්ත මහරහතන් වහන්සේට කිව්වා සාරිපුත්ත දැන් දවස් කිහිපෙක ඉඳලා දේවදත්ත පේන්න නැහැ. පොඩ්ඩක් හොයලා බලන්න දේවදත්ත කොහෙද ඉන්නේ කියලා. මුණහන්සේ දැන් මේ හිම ගිහිල්ලා විපරම් කරලා බලනකොට දැක්කා 500ක් භික්ෂුන් වහන්සේලාව පිරිවරාගෙන බුදුහාමුදුරුව වගේම වාඩි වෙලා උන්වහන්සේගේ කතා විලාසෙන්ම දැන් මේ කතාව දේශනාවකුත් පවත්වනවා සියල්ලම උන්වහන්සේගේ විදිහට තමයි දැන් මෙතන මේ හැසිරීම ඒ වෙලාවේ දැන් තථාගතයන් වහන්සේගේ පින්වත්නි ක්‍රමයක් තිබුණා උන්වහන්සේ ධර්මදේශනාව පවත්වනකොට උන්වහන්සේට අපහසුතාවයක් මතු වුණොත් එතන වැඩ ඉන්න කවුරුම හරි මහරහතන් වහන්සේ නමකට දේශනා ප්‍රාතිහාරයේ උපරිමෙන් දක්වන්න පුළුවන් නමකට කතා කරලා කියනවා මේ දේශනාව මෙතනින් එහාට ඔබ කරගෙන යන්න කියලා. මගේ ශරීරයේ අපහසුතාවයක් තියෙනවා කියලා. ඒ වෙලාවේ බොහෝ විට මේ කටයුත්ත බාර වෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. දැන් උන්වහන්සේත් ගිහිල්ලා අර පිරිස මැද වාඩි වුණාම දේවදත්ත හාමුදුරුවෝ දැන් මේකත් අනුකරණය කළා. බුදුහාමුදුරුව ගිලන් වුණාම නැගිටලා යන්නේ මෙහෙමයි කියලා නැගිටලා ගිහිල්ලා මගදි කිව්වා එතකොට මතක් වෙනවා බුදුහාමුදුරුව එහෙනම් මේ දේශනාව ඉස්සරහට කරගෙන යන්න කියලා කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. එහෙනම් උන්වහන්සේට මේක බාර දෙන්න උනා. කියලා මේ දේවදත්ත හාමුදුරුව සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා එවත්නි ඔබ මේ දේශනාව මෙතනින් එහාට කරගෙන යන්න. අනේ මේක කියලා මුණහන්සේ වැඩියා. අර 500 නමම පෘතජන ස්වභාව දරපු හාමුදුරුවෝ 500 නමම රහත් ඵලයේ පිහිටනවා දේශනාව ඉවර වෙනකොට. මේ 500 නමම පිරිවරාගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ අහසින්ම වඩිනවා භාග්‍යවතුන් වහන්සේ ගාවට. මෙතන හිටිය සැරපරුෂ මහා දාමරික ගති තියෙන උන්වහන්සේගේ ගෝලයෙක් දේවදත්ත හාමුදුරුවන්ගේ ගිහිල්ලා කියනවා දැන් ඇතිද කරගත්තා අර 500 නම මේ කරගෙන අන්න සාරිපුත්ත යන්න ගියා. දැන් ඉතින් කවුරක්වත් නැහැ එතන. තමුන්නාන්සේ මෙතෙන්නම වෙලා ඉන්න කියලා කකුල උස්සලා දණිහින් ඇන්න කියනවා පපුවට. ඉතින් දැන් ලේ වමාරනවා මෙතන. මොන ඔය වගේ සිද්ධියක්. දැන් ගියාට පස්සේ සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා සාරිපුත්ත ඔබ වැඩියද දේවදත්තව හොයාගෙන? එහෙමයි ස්වාමීනි. මොකද කර කර හිටියේ? ස්වාමීනි මම යද්දී ඔබ වහන්සේ වගේම ඒ ඇත්තා සුගතාල යම් බන්තේ දස්සේසි. ඔබ වහන්සේ විදිහට ස්වාමිනී රඟපානවා. අර පිරිස මැද රඟපාලා මෙහිමයි බුදුහාමුදුරෝ බණ කියන්නේ. ඒවා කියනවා නෙමෙයි. ඒ විදිහටම එතන කටයුතු කරනවා ස්වාමිනී වෙනසක් නෑ කිව්වා. ඔබ වහන්සේ මට දේශනාව කරන්න කියලා මගදී බාර දීලා යනවා වගේ ඇත්තා මට බාර දුන්නා. මම ස්වාමිනී දේශනා කෘත්‍ය නිම කළා කිව්වා. මං මගේ කාර්ය අකුරටම කළා මේ ඉන්නේ 500 නම තමයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ඉදානේව දේවදත්තෝ මම අනුකිරියං කරොන්තෝ විනාසම්පත්තෝ කියලා. කියන්නේ මේ සාරිපුත්ත මේක දැනගන්න දේවදත්ත අද ඊයේ විතරක් නෙමෙයි කිව්ව මේ මාව අනුකරණය කරන්න ගිහිල්ලා විනාශ වුනේ. මේ අද ඊයේ විතරක් නෙමෙයි පොබ්බේපි විනාසං පාපුනි අතීතං ආහරි මේ අතීතෙත් ඔය මිනිස්සය ඔය විදිහටම විනාශ වුණා කිව්වා. මීට පෙරත් ඔය විදිහටම මාව අනුකරණය කරන්න ගිහිල්ලා විනාශෙටම තමයි කිව්වා ගියේ. දැන් භාග්‍යවතුන් වහන්සේව අනුකරණය කරන්න ගිහිල්ලා අර එක ස්වාමින් වහන්සේ නමක් ගහපු පහරින් පපුවට වැදිලා ලේවමනේ දැම්මා වගේ අතීතෙත් ওই විදිහටම ওই මිනිහා විනාශ වුණා කිව්වා. ඇයි මෙහෙම දෙයක් කියන්නේ? මේ අනුන් අනුකරණය කරන්න යන්නේක අනුන් කරපු විදිහට කරන්න යන්නේක ඒවා විනාශයටම තමයි එන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අතීතං ආහරි අතීතේ කියනවා මහණෙනි ඉස්සර හිමවන්තේ පදේශේ උදක කාක යෝනියන් නිබ්බත්ත්වා ඒකං සරං උපනිස්සාය වසී මහණෙනි එක ආත්මයක මම හිමාල ප්‍රාන්තයේ හිමාල කඳු වැටියේ උදක කාක යෝනි. ඒ කියන්නේ දියකාවෙක් වෙලා මම ඉපදිලා හිටියේ. මේ හිමාලේ තිබුණ පොකුණක මගේ ජීවිතේ මම ගෙව්වා මාළු හිටියා මාළු අල්ලගෙන කාලා මං මගේ ජීවිතේ ගෙව්වා. බොහොම සතුටින් හිටියේ මම කිසිම හිරිහැරයක් කරදරයක් මගේ ජීවිතේට තිබ්බේ නැහැ. නිසා මම ජීවත් වුණා කිව්වා. මෙන්න මේ කාලේ කාසි රට්ටේ දුබ්බික්කං අහෝසි මේ කසී රට මහා විශාල දුර්භික්ෂයක් තිබුණා. මේ දුර්භික්ෂේ කොච්චරද කියලා කියන්නේ මනුස්සා කාක බත්තංවා ධාතුන් යක්ක නාග බලිකම්මංවා කාතුන් නාසක්කින් තු මිනිසුන්ට කපුටු දානයක්වත් දෙන්න බත් ටිකක් තිබ්බේ නැහැ කිව්වා ගෙවල් වල. එනිසා විශාල වශයෙන් කපුටු හිටියා මේ කාසි රටේ කපුටන්ට මේ යන්න එන්න තැනක් නැහැ කඳ බොණ්ඩ විදිහක් නැහැ. ඉතින් මෙහෙම ඊමේ අත ඉගිලිලා ගිය කපුටෝ දෙන්නේ කපුටයි කපුටි දෙන්නම මේ හිමාලයේ පැත්තට ආවා. දෙන්නෙක් දැන් හිමාලයේ පැත්තට යනවා. ගිහිල්ලා මහණෙනි එදා මේ මම හිටපු මේ පොකුණ ආසන්නේ ගහක අත්ත කැවිල්ලා වහලා හිටියා කපුටෝ දෙන්නේ. මම මේ දෙන්නත් එක කතා කළා. දැන් මේ ප්‍රශ්නේදී කාවයි කපුට ඔය කතා කළාද කියන එක නෙමෙයි. අපිට මේකෙන් දෙන පණිවිඩය මොකක්ද කියලායි බලන්න ඕන. එතකොට මෙතන කියනවා මම ඇහැව්වා උඹලා කොහේ ඉඳලා දාවේ? ආයිබෝන් අපි ආවේ කසී රට ඉඳලා. එහේ අපිට කෑමක් බීමක් නැහැ. කන්න බොන්න නැති නිසායි අපි ආවේ මෙහින් කෑම ටිකක් හොයාගන්න ඔබට උපස්ථාන කරගෙන අපි ඉන්නම් කිව්වා. අපිට වෙන මොකුත් එපා. ඔබ කාලා ඉතුරු වෙන මාළු කෑල්ලක් තිබුණොත්, මස් කෑල්ලක් තිබුණොත් ඒක අපිට දෙන්න අපි කාලා ජීවත් වෙන්න. ඔබට උපස්ථාන කරගෙන ඉන්නම් කිව්වා. දැන් එතකොට මේ දියකා වගේ නම තමයි වීරක. කපුටගේ නම තමයි සවිට්ටක. දැන් හරි දෙන්නත් එක්ක මේ කතාව කතා කරගෙන කතිකා කරගත්තා දියකාවට රිසි පරිදි පිහිනලා ගිහිල්ලා හව් වෙන හව් වෙන මාළු අල්ලලා කාලා ඉතුරු වෙන එකක් ගෙනල්ලා කපුටට දෙනවා. කාකා යේබුයේන අරඤ්ඤම් පවිසින්සු දැන් මේ කැලේට මහ විශාල කපුටෝ පිරිසක් ආපු එකෙන් මේ දෙන්නගේ වාසනාවට වීරකව මුණ ගැහුනේ. දැන් ඒ ඇත්තගෙන් ඒ ඇත්ත ඇති වෙනකන් මාළු ටික ආහාරයට අරගෙන යාපන මත්තං කාදිත්වා සවිත්ත කස්ස දේති කුස පිරුණට පස්සේ ඉතුරු ටික දෙනවා මේ කපුටට මෙන්න කන්න පුළුවන්. දැන් මේ දෙන්නත් එක්ක මේක කනවා. දැන් ටික කාලයක් යනකොට දැන් මාළු අල්ලගෙන ඇවිල්ලා දෙනවා. පින්වත් මේ පේන්නේ ඉහළ ස්තරේනේ. උඩින් පේන්නේ. බොහොම ලස්සනට ඇති ගිය ගමන් අරගෙන ඉන්න ඇතුලේ මාළු ඇති. මේ වතුර අස්සට ගිහිල්ලා මාළු හොයාගෙන පීනලා මාළු අල්ලලා දහසක දුක් ඉඳලා එළියට මාළුවාව ගේන එක කපුටට පේන්නේ නැහැ මොකද කපුටා ඉන්නේ අත්ත උඩ. මේ දිය යට වෙන විනාශේ මේ තියෙන මේ අමාරුව අපහසුතාවයේ කපුටට දැනෙන්නේ නැහනේ. කපුටා ඉන්නේ එළියේ. දැන් ගෙනල්ලා දීලා දීලා දීලා දීලා දැන් හොඳට කපුටයි කපුටුයි කාලා දැන් මේ දෙන්න හොඳට හැදුනා. දැන් හැදෙනකොට මොකද වෙන්නේ? හැදෙනකොට අමතක වෙනවා. හැදෙනකොට අමතක වෙනවා කොහොමද මේ කැලේට ආවි කියලා. දැන් මෙහෙම ටික දවසක් යනකොට කපුටා කල්පනා කරනවලු කපුටා බලනවා දැන් මේ දියකාව දිහා දියකාව දිහා බලනකොට පේනවා ආයම්පි කාලකෝ අහංච කාලකෝ මමත් කලුයි මූත් කලුයි අපි දෙන්නම කලුයි අක්කි තුණ්ඩ පාදේහිපි ඒතස්සච මයංච නානාකරණං නත්ති. මගේ හොටේ මුගේ හොටේ මගේ ඇසුයි මුගේ ඇසුයි මගේ පියාපතුයි මුගේ පියාපතුයි මගේ කකුලුයි මුගේ කකුලුයි නානාකරණන් නැති වෙනසක් නැහැ. ඉතින් මේකට පුළුවන් නම් මෙහෙම මාළු අල්ලන්න මට ඇයි බැරි? මේ කල්පනා කළා. කපුට කල්පනා කළා දියකාවට පුළුවන් නම් පීන පීන මාළු අල්ලන්න මට බැරි කමක් නැහැ. ගිහින් කිව්වා දැන් මාළු අල්ලලා ගෙනල්ලා දුන්නට පස්සේ මාළු ටික ගිලලා කියනවා මින් මත්තට ඔබට උපස්ථාන කරන්න අපි ලෑස්ති නැහැ. අපි ලෑස්ති නැහැ. ඔය අල්ලන මාළු වලින් අපිට වැඩ අපිට වැඩක් නැහැ. උඹ අල්ලන මාළු උඹම කාපන්. අපි මාළුව අල්ලගන්න. දියකාව කියනවලු මේ දියට බහින්ද නම් පුරුද්දක් තියෙන්න ඕන. වතුරට බැහැලා මාළුව අල්ලන්න නම් ඔබට පුරුද්දක් තියෙන්න ඕන. මම දියේ ගොඩේ දෙකේම ජීවත් වෙන සතෙක්. හැබැයි කපුටෝ උඹ දියේ ගොඩේ දෙකේම ජීවත් වෙන්න ජීවත් වෙන්න බෑ. ඔබට ගොඩබිමේ ජීවත් වෙන්න පුළුවන්. ඕන හපංකමක් දක්වන්න පුළුවන් කිව්වා ගොඩබිමට වෙලා. ගම්බීරේ උදකර හදේ පක්කිපෙය ගැඹුරු ජලයට වැටුණෝ ජීවිතේ නැති වෙලා තමයි කිව්වා යන්නේ. දැන් කපුට මැන්නේ කොහොමද? පාටත් එකයි, හොටෙත් එකයි, කකුල් එකයි, පියාපත් එකයි වෙනසක් නැහැ. එහෙනම් මටත් මටත් පුළුවන් වෙන්න ඕන. අනේ මේ කපුටට තේරුම් කරවලා දෙන්න බැලුවා බැලුවා බැලුවා බැලුවා බෑ. කපුටා කියන එක අහන්නේ. එහෙනම් උඹට ඕන දෙයක් උඹ කරගනින් කියලා දියකාව පැත්තකට වුණා. පින්වත්නි පළවෙනි පාර බැස්ස පොකුණට බැහැලා ගිහිල්ලා මාළු එක්ක කොහොම හරි අල්ලගෙන ගොඩට ආවා. මාළුවාව ගොඩින් තියලා ආපහු බැස්සා බැස්සා පොකුණට. අනේ පිහිනගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා සේවාලං චින්දිත්වා නික්කමිතුං නාසක්කින් සෝ අර තියෙන දියසෙවලවල පැටලුණා කපුටව ගලව ගන්න බැරි වුණා. සේවාලන්තරේ ලග්ගී මේ තියෙන දියසෙවල අතරෙම රැඳිලා හිටියා läගලා හිටියා ඉන්න විදියක් නෑ අනේ පණ ගියා මෙරිලා ගියා. දැන් කපුටු හාමිනේ මෙතන හිටියේ නෑ කපුටු හාමිනේ ඇවිල්ලා අහනවා වීරකගෙන් දියකාවගෙන් අහනවා අපි වීරක පස්සේසී සකුණං මංජු භානකං මයූර ජීව සංකාසම් පතින් මයිහං සවිත්තක මේ ලෝකේ ඉන්නවනම් මිහිරි හඬින් මේ නාද කරන කෑ ගහන කුරුල්ලෝ වීරක ඒ අය අතරේ මගේ ස්වාමියා ප්‍රධානයි කිව්වා මේ කපුටගේ හඬ හරි මිහිරි කියලානේ මේ කියන්නේ කපුට හරි ලස්සනට කෑ ගහනවලු. ඉතින් මං දැන් දැක්කේ නෑ ආපු වෙලේ ඉඳලා පතින් මයිහං සවිත්තක මේ දැක්කද කොහේ හරි ඉන්නවා. ඊට පස්සේ අහනවා මෙතුමා කියන්නේ දියකාවා කියනවා උදකතල චරස්ස පක්කිනෝ මේක මතක තියාගන්න කිව්වා උදකතල චරස්ස පක්කිනෝ මම මේ දියගොඩේ දෙකේම ජීවත් වෙන්න පුළුවන් සතෙක් නිච්ඡං ආමත මච්ච භෝජිනෝ මම මාළු මස් තමයි ආහාරයට ගන්නෙ. තස්සානු කරං සවිට්ටකෝ ඒ මාව අනුකරණය කරන්න ගියා මේ සවිට්ටක. මේ දියගොඩේ ජීවත් වෙන මාව අනුකරණය කරන්න ගියා මේ කපුටා. එනිසා මොකද උනේ මම කිව්වා කියන්න පුළුවන් උපරිමෙන් කිව්වා ඕක කරන්න යන්න එපා උඹට පිහිනන්න බෑ, වැටුනොත්, ගිලුනොත් මෙරිලම තමයි නවතින්නේ. හැබැයි කියන එකක් මේ කපුට ඇහුවේ ඇහුවේ නෑ ඔය. තමුන්ගේ මහත්තයා මේක ඇහුවේ නෑ. ඇහුවේ නැති නිසා මොකද වුනේ? සේවාලේ පලි ගුන්ටිතෝ මතෝති මේ දියසෙවල අතරේ පැටලිලා මෙරිලා ගියා කිව්වා. කපුටු හාමිනේ අඬලා අඬලා අඬලා අඬලා නැවත කසීරටටම යන්න ගියා. දැන් බලමු මේ කතාවෙන් අපිට මොකද්ද ගන්න තියෙන ආදර්ශය මොකද්ද දෙන පණිවිඩය කියලා. පින්වත්නි අපි ගොඩාක් වෙලාවට කරන්න යනවනේ අනුන් අනුකරණය කරන්න යනවනේ. දැන් සමහරක් විට එළියේ ඉඳලා බලනකොට මිනිස්සෙක් හොඳට සමාජ සේවය කරනවා කියන්නකෝ. එහෙම වැඩපිළිවෙලක් කරන එක්ක ගමේ පන්සලේ හාමුදුරුවෝ වෙන්න පුළුවන්, ගමේ ප්‍රධාන මේ මොකක් හරි හොඳ ඉහළ තනතුරක් දරන කෙනෙක් වෙන්න පුළුවන් විවිධ වෘත්ති මට්ටමේ ඉන්න අය වෙන්න පුළුවන් ඊගාවට රටේ ජනාධිපතිතුමා වෙන්න පුළුවන් ඕන පසුබිමක් ඒ වගේ කෙනෙක් වැඩක් කරගෙන යනකොට හොඳට වැඩපිළිවෙල කරගෙන යනකොට එළියේ ඉන්න මිනිස්සු ගැන මොකද හිතන්නේ අපෝ ඕක මොකද්ද අපිට දුන්නා නම් අපි ඊට වඩා හොඳට කරනවා කියලා හිතෙනවද නැද්ද හිතෙනවනේ ඕවා මහ දේවල්ද අපිටත් බාර දීලා බලන්නකෝ අපි කොච්චර ලස්සනට කරනවද ඕක කියලා දැන් උහුල්ලනව එළියට වෙලා. දැන් මෙහෙම උහුල්ල උහුල්ල ඉන්නවා දැන් සමහරක් විට ඒ ඒ වැඩපිළිවෙල කරගෙන යන මිනිස්සයාට දහසකුත් කතන්දර කියන්න බලාගෙන ඉන්න මිනිස්සු නැද්ද? කොච්චර ඉන්නවද? දහසකුත් කතන්දර කියලා කොහොම හරි කියන තරමක්ම කියන්නේ බොරු. කියලා මේ මිනිස්සයාගේ තන නැති කළා කියන්නකෝ. දැන් මේ කපුට මේ කපුටගේ දියකා වගේ කතාවෙන් මේ ඉන්නේ අර තමන් එක්ක හිටපු මිනිස්සෙකුට කියන්න පුළුවන් උපරිම නරක දේවල් කියලා අවලාද කියලා මේ මිනිස්සයව විනාශ කරලා ඒ මිනිස්සයගේ තැනට එන්න කෙනෙක් උත්සාහ කරනවා. දැන් මේ තැනට එන්න උත්සාහ කරන මිනිස්සයා අර කලින් මේ වැඩපිළිවෙල කර කර හිටපු කෙනාවම අනුකරණය කරන්න යනවා. දැන් මෙහෙම අනුකරණය කරගෙන කරගෙන යනකොට හිර වෙන තැන් නැද්ද? හිර වෙන තැන් තියෙනවා. දැන් රඟපානවා රඟපානවා රඟපානවා අනේ දෙයියනේ මේක රඟපාලා කෙලවරක් වෙන්නේ වෙන්නේ නැහැ සමහරක් තැන්වල හිර වෙන්න පුළුවන් හිර වුණාට පස්සේ කල්පනා වෙනවා මොකද්ද මම මේ කරගත්තේ කියලා දැන් මේක කියන්නත් බෑ ඒ නිසා ගිල ගන්නවා ඒ වගේ වුණ තරම් තියෙනවා ඩිස්නේ දෙනකොට හිතන්නේ පින්වත්නි මේක හරි ලස්සනයි කියලා මේ ඩිස්නේ දෙන්න ඇතුලෙන් දරන වෑයම මිනිසුන්ට තේරෙන්නේ තේරෙන්නේ නැහැ. මිනිසුන්ට තේරෙන්නේ නැහැ. දිස්නේ දෙන එක ඇතුලේ තියෙන රස්නේ දන්නේ දිස්නේ දෙන්න වෑයම් කරන මිනිස්සයා තමයි. ඒක නිසා බහැර ඉඳගෙන ඇඟිලි ටික සේරම දිගහැරලා චෝදනා කරනවා, නිඳා කරනවා, අපහාස කරනවා, කරන්න පුළුවන් උපරිම වැරදි ටික කරනවා. ඒක අපට වගේ මිනිස්සු නැද්ද සමාජේ? කොච්චර ඉන්නවද? මේ කපුටු ගතිමයි මතුවෙන්නේ සමහරක් විට රූපකාය ගත්තත් එහෙමයි කලුවට කලුවේ මිටි හැදෙන්නෙත් නැහැ මේ දේශනාවේ කියනවා සුජීවං අහිරිකේන කාකසූරේන දංසිනා පක්කන්දිනා පගබ්බේන සංකිලිට්ඨේන ජීවිතං කියලා බුදුහාමුදුරුවෝ කිව්ව කපුටට ජීවත් වෙන්න හරි ලේසියි දැන් මේ දුර්භික්ෂයක් වෙලානේ මේ කපුටෝ දෙන්න ගියේ කැලේට බුද්ධ දේශනාවේ කිව්වේ කපුටට ජීවත් වෙන්න හරි ලේසියි කිව්ව මොකද හොයන්නෙම කුණු ගොඩවල් නිසා. මේ සමාජයේ ඉන්න අය ගැන මේ කියන්නේ මේ අපි ගැන මේ කතා කරන්නේ. සමහරක් කපුටෝ ජීවත් වෙනවා කිව්ව උන්ගේ ආහාරයෙම අනුන්ගේ කුණු කිව්වා. එහෙම හොයන මිනිස්සු නැද්ද? කොච්චර ඉන්නවද? හොයාගෙන හොයාගෙන ඒක හෙව්වේ නැත්තම් පින්වත්නි මේ කපුටගේ කුසට නොලැබුණු ආහාරයක් වගේ තමයි අනුන්ගේ කේලම් අනුන්ගේ ඕපදූප අනෙක් මිනිසුන්ගේ ජීවිත විනාශ කරලා පුදුම සතුටන්නේ මේ මිනිසු ලබන්නේ. දැන් ඊට පස්සේ අර මිනිස්සයව නැසලා මේ මිනිස්සයාගේ වැඩපිළිවෙල අනුකරණය කරනවා. දැන් මම මටත් පුළුවන් මේක බලාගෙන යනකොට හොඳටම කරලා තින්නේ මේ කපුටු ටික තමයි. ඔච්චරනම් වැරදිද බලන්නකො ඒකයි මම පටන් ගන්නකොටම කිව්වේ හැදෙන්න බන කියපු ශාස්ත්‍රූවරයෙක්ගේ ශ්‍රාවක පිරිසක් වෙලා වෙනසෙන්න පාර හොයන්නේ නැද්ද අපි හොයනවනේ කොච්චරනම් හොයනවද ඒකයි මේ කිව්වේ සුජීවං අහිරිකේන කපුටොන්ට ජීවත් වෙන්න ලේසි මොකද ඕපදූප හොය හොය අනිත් අයගේ දේවල් හොය හොය ඒ අයගේ ජීවිත විනාශ කරලා යනවා වගේ අනුන්ගේ කුණුම හොය හොය තමයි කපුටා ජීවත් වෙන්නේ කපුටාගේ කුස පිරෙන්නේ කුණු වලින් කාකසූරේන දන්සිනා පක්කන්දිනා පගබ්බේන සංකිලිටේන ජීවිතං කෙලෙසුණු ජීවිතයක් තියෙන මිනිස්සේ ලෝකෙ දකින්නේ කෙලෙසුණු රටාවෙන්මයි. දැන් අන්ධයාට ලෝකෙ කළුවරයිනේ. ජාත්‍යන්ත මිනිහෙකුට ලෝකෙ පේන්නේ කළුවර විදිහටමයි. අන්නේ මට්ටමෙන්මයි කියනවා මනින්නේ. කෙලෙසුණා නම් මිනිස්සෙගේ ජීවිතයක් ඒ මිනිස්සයා ලෝකෙ ගැන හිතන්නේ මිනිස්සු ගැන දකින්නේ බලන්නේ කෙලෙසුණු ගතියෙන්ම තමයි. තමන්ගේ ලාභාපේක්ෂාවන් තමන්ට ලැබෙන වරදාන වරප්‍රසාද ටික රැකගන්න නොකරන අපරාධයක් නැහෙනි. හැම දෙයකටම මැදි වෙනවා මේ මිනිස්සු. ඊට පස්සේ හොඳට බලාගෙන ඉන්නවා සුදනෝ වගේ අපි තමයි අපි තමයි හොඳම මිනිස්සු කියලා. හැබැයි අපි දන්නවා අන්තෝ අසුද්ධෝ බහිසෝ බමානෝ කියලා මේ මිනිසුන්ගේ ඇතුළත අපිරිසිදු වෙලා බාහිරෙන් මේ මහා ආටෝපෙට හිටියට මේ මිනිසුන්ගේ ඇතුළේ දන්නේ අපිනේ කියලා කාලයක් යනකොට තේරෙනවද නැද්ද? තේරෙනවා. සමහරක් විට හොඳට එකතු වෙලා ඉන්නවා එකතු වෙලා ඉඳලා අන්තිමේට අපි දන්නෙත් නෑ අපට ගිනි තියලා එළියට බහැලා යනකම්. එහෙම අවස්ථා නැද්ද? මේ බණහන ඔබටත් ඇති එහෙම අවස්ථා. හොඳට ජීවිතේ හිතලා බලන්න. අපි රැවටුනේ අපිට වැරදුනේම අනිත් අයට ඕනවට වඩා හොඳ දේවල් කරන්න ගිහිල්ලා. වෙලාවට දියකාවට වැරදුනේ වැරදුනේ නෑ. දියකාව දැනගෙන හිටියා දියේ ගැඹුර මොකද්ද කියලා. දියකාව දැනගෙන හිටියා පැටලුනොත් පැටලෙන්නේ කොතනද කියලා. දියකාව දැනගෙන හිටියා කණ්ඩ ඕන දේවල් මොනවද නොකෑයුත්තේ මොනවද කියලා. කපුටා දැනගෙන හිටියේ කපුටා දැනගෙන හිටියේ නෑ කපුටා ගිහිල්ලා පින්වත්නි දියසෙවලවල පැටලිලා දැන් මේ කපුටාට ගලව ගන්න විදිහක් නැහැ. ගලව ගන්න විදිහක් නැති තැන කපුටගේ මරණය නෙමෙයි දත්ුනේ කපුටට. ඒ මරණයම තමයි අත්ුනේ. කිසිම වෙලාවක තව කෙනෙක් කරන වැඩපිළිවෙලට අකුල් හෙලලා තමන් ඒ වැඩපිළිවෙල කරගෙන යනවා කියලා කෙනෙක් උත්සාහ දරනවා නම් අර්ථ විරහිත වැඩක්මයි. සමහරක් විට අපි හිතමු දැන් මේ කපුටට පණිවිඩය කියපු මේ දියකාවා කියනවා ආයිබෝවන් උඹ බහින්න එපා මේ වතුරට මේක ගැඹුරුයි ගම්බීරයේ උදකරහදේ මේක හරි ගැඹුරුයි උඹට ඕන කියන දේවල් මම ගෙනල්ලා දෙන්නම් දැන් මේක කියනකොට අර කපුටා කියන්නේ නෑ උඹේ කෑම අපිට එපා උඹ ගෙනල්ලා දෙන ඒවා කන්න මට මින්මත්තට වුවමනාවක් නෑ දැන් මෙයා සමකලේ කොහොමද ඇස් දෙකත් එක විදිහයි හොටෙත් එක විදිහයි කකුල් දෙකත් එක විදිහයි පියාපතුත් එක විදිහයි අපි දෙන්න කලුයි එහෙනම් මට බැරි වෙන්න විදිහ අලියා කරන වැඩේ කූඹියා කරලා හරියනවද? බෑනේ. එහෙනම් කපුටා කරන්න ඕන කපුටත් අපි කියනෝනේ කසල සෝදක කියලා. කපුටගේ ගතිය ඒකයි. එහෙනම් දියකාව කරන්න ගිය වැඩ කරන්න ගිහිල්ලා පිණුම් ගහන්න ගිහිල්ලා අන්තිමේට තියන අඬු පඬුත් කඩාගෙන තමයි එළියට එන්න වෙන්නේ. එහෙමනේ එළියට එන්න හම්බ වුනේත් නැහැ. ඇතුළෙම මලා කවුරුත් දන්නේත් දන්නේත් නැහැ. පින්වත්නි ජීවිතයට දෙන පණිවිඩය එකයි හදාගන්න හොඳට ලෝකයා ගැන තේරුම් අරගෙන. සමහරක් විට අපට විපතක් වෙන්නම ඕන අනිත් මිනිස්සු කවුද කියලා කවුද කියලා තේරුම් ගන්න. අපිට යම්කිසි දෙයක් දැන් මේ කල්යාණ මිත්‍රත්වේ කොච්චරද කියන්නේ අසරණ වෙලා ආපු සතාට කිව්වා පිළිසරණ වෙලා උඹ මේක කරන්න එපා කියලා. හැබැයි කරන්න එපා කියලා කියපු දේම නම් අර කරන්න ගියේ කාගේ වලද ඒ කපාගත්තේ? තමන්ගේ වල තමන්මයි කපාගත්තේ. එහෙමනම් බලන්නකෝ මේ දේශනා කොච්චර ප්‍රායෝගිකද කියලා දැන් මෙතනදී මේ දෙදෙනාගේ කතා පුවත එළියට අරන් බුදුහාමුදුරුවෝ කිව්වේ ආදීනව දස්සාවි. තේරුම් ගන්න මේවා නිකම්ම නිකං කතන්දර නෙමෙයි. ඒකයි මම කිව්වේ කපුට කතා කළාද, දියකාව කතා කළාද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මතු කරන්නේ මෙන්න මෙහෙම දෙයක් වුණා. තමන්ගේ තරම තමන් දැනගෙන තමන්ගේ වැඩ ටික කරගන්න ඕන. අනුන්ව අනුකරණය කරන්නට යෑම විනාශයට මුලමයි. එහෙනම් ඒකට කියනවා ආදීනව දස්සාවි කියලා. ආදීනවයක් තමයි පෙන්වන්නේ. ඊට එහා ගිහිල්ලා එහෙමනම් අනුන් අනුකරණය කරන්න යන්නේ නැතිව අනුන්ගේ තන නැති කරන්න යන්නේ නැතුව තමන්ගේ තන තමන් රැකගෙන ඉස්සරහට යන එක සාර්ථක නැද්ද? සාර්ථකයිනේ. ඒ තැන ලබන්න බලන්නකො කියන බොරු මොන තරම්ද දෙලවටම දරන්න බැරි මේ මිහි මඩලට දරා ගන්න බැරි තරම් බොරු කියන මිනිස්සු නැද්ද ඉන්නවනේ ඇයි Tamange අර තැන Tamanට ගන්න දැන් දේවදත්ත හාමුදුරුවන්ගේ කතාවනේ මේ එළියට එන්නේ දේවදත්ත හාමුදුරුව Tamange තැන හදාගන්න බුදුහාමුදුරන්වත් මරන්න ගියේ නැද්ද ගියානේ අර මහා උත්තමයව මහමුනිවරයව ඝාතනය කරලා මම බුදු වෙනවා. ඒ අදහසනේ තිබුණේ. ඒකනේ සුගතාලයන් දැස්සේ කිව්වේ රංගපෑවි බුදුහාමුදුරුවගේ. අපි කියනවානේ මේ අර කොපි කරගෙන යන්න පුළුවන්. මොකද්ද කරගන්න බැරි? මේක සම කරන්න යන්න බෑ. මමත් මෙහෙමයි ඇවිද්දේ බුදුහාමුදුරුවොත් මෙහෙමයි ඇවිද්දේ කියලා දැන් උන්වහන්සේගෙද බලන්න අවම මට්ටම කියන්නේ තමන්ගේ ශරීරෙට රෝගයක් නැහැ. රෝගයක් නැතුවත් නැගිටලා ගියා සාරිපුත්ත එහෙනම් ඔයා බන කියන්න මම පොඩ්ඩක් කියන්නම් ඇඟට අමාරුයි කියලා. දැන් ඒක කොච්චර අදිමාත්‍රෙන් හිතලද? මොනතරම් අදිමාත් ඔහොම ඉන්න මිනිස්සු නැද්ද? ඉන්නවනේ. හරියට ඉන්න ඒ ඒ අනුකරණය කරන්න යන එක පින්වත්නි ඒ තරම් සුබදායක ලකුණක් නෙමෙයි. සමහරක් විට අපි කල්පනා කරන එළියේ ඉඳගෙන දැන් මෙතන එළියේ එතන ඊගාව පණිවිඩේ එළියේ ඉඳගෙන බලනවා දියකාවට ඇතුළට ගිය ගමන් මාළු ටික දෙනවා ඇති හිතාගෙන ඉන්නේ මේ ට්‍රේ එක දාලා ගෙනත් දීලා බන්දේසියක දාලා තියෙන්නේ මාළු මේ පොකුණ ඇතුලේ ගිහිල්ලා ගණ්ඩ විතරයි තියෙන්නේ කිය. ගිහිල්ලා අරගෙන එළියට එන එහෙම මනෝ ගතියකින්නේ මේ ඇත්ත හිතුවේ. ඒක නිසානේ ගිහිල්ලා වැරදුනේ වැඩේ. දැන් මේ සමහරක් වෙලාවට සමහරුන්ට ලැබෙනකොට තව සමහරු උහුල්ලනවා. ඇයි මේගොල්ලන්ට විතරක් මෙච්චර ලැබෙන්නේ? අපිත් මෙහෙමනේ ඉන්නේ. ඇයි අපිට සලකන්නේ නැත්තේ? උහුල්ලන මිනිස්සු නැද්ද? උහුල්ලන මිනිස්සු ඉන්නවා. පින්වත්නි සංසාරේ දන් දීපු මිනිහෙකුට ලැබෙනකොට නොදීපු මිනිහෙකුට ලැබෙන්නේ නැහැ. ඕක තමයි ස්වභාවය. ඕක තමයි ගතිය. ඔකට උහුල්ලලා වැඩක් නැහනේ. Tamanට ලැබෙන බත්පතෙන් බාගද්ද බාගෙන සුඛීපම උදති බත් 60 10ක්වත් දෙන්න පුළුවන් වෙන්න ඕන. මතක තියාගන්න රැස් කරගත්තු තැන නිවනක් නැහැ. අතහැරිය තරමටම නිවන තියෙනවා. රැස් කරගත්තු හැම තැනකම පෙරේතයෝ තමයි පදිංචි උනේ. අතහැරිය හැම තැනකම निराமிස සුවය හොයාගෙන ගිය මහමුනිවරුමයි එකතු උනේ. නිර්මාණය උනේ පහළ උනේ. නිසා අපිට හැදෙන්න පණිවිඩයක් දීපු බුදුරජාණන් වහන්සේ කිව්වේ අත්තානං උපමංකත්වා නහනෙය්‍ය නඝාතේ කියලා හැම වෙලාවෙම මේ අනුන්ව අල්ලන්න යන්න නෙමෙයි තමන්ගේ චරිතය ලෝකෙට ගොඩනගලා පෙන්වන්න. තමන්ගේ මේ දක්ෂතාවය මතින් තමන්ගේ හැකියාව මතින් එළියට එන්න. අන්තිමේට ඔක්කොම කතා කරලා කතා කරලා බැරිම තැන ජාතක ගැන කතා කරන්නේ නැද්ද? කතා කරනවනේ. එහෙම මිනිස්සු ඉන්නවා. කියලා කියලා කියලා කියලා කියන්න දෙයක් නැති වෙන තාක් මිනිස්සු කියනවා. ඇයි අර නගාගත්තු ගොඩනගාගත්තු චරිතෙන් නැත්තටම නැති කරලා පොළවටම කඩාවට්ටලා අකොස්සෙන් අතුගාලා දාන මට්ටමටම මිනිස්සු ඇදගෙන යනවා. ඇදගෙන යනවා. හේතුව මොකද මේ මිනිස්සයාට මේ ලැබෙන මේ තියෙන ගතිය මේ දෙන දිස්නේ මට ගන්න ඕන. මේවා ඔක්කොම ලැබෙනවා ඇති. දැන් තේරෙනවා ඇතිනේ ලැබිලා තියෙන විදිහ කොහොමද කියලා. කාට කාටත් තේරිලා ඇති මේ මෙහෙනම් මේක කොච්චර අපහසුයින්ද මේ කරගෙන ගියේ කියලා. දැන් කියාගන්න විදිහක් නැහැ. මොකද කියන්න බෑ. දැන් කපුටි ගිහින් කියන්නද කාසිලට මේ මහත්තයාට මෙහෙම වුණා. මේ දියකාවා කියන එක අහන්න නැතුව ගිහිල්ලා පාසිවල පැටලිලා කපුට අමලා කියලා. කියන්නද කියාගන්න විදිහකුත් නැහැ. තියෙන එකක් කාලා බලාගෙන ඉන්නවා. කියන්න බෑ ලැජ්ජයි. මොකද්ද මේ කරගත්තේ කියලා. දේශනාවේ කිව්වේ ඒකයි. අහිරිකේන විලිබිය නැති අය තමයි ඔය වගේ හානිකර දේවල් කරන්ඩ කරන්ඩ පෙළඹෙන්නේ. විලිබිය නැහැ කියලා කිව්වේ පවක් කරන්ඩ පින්වත්නි බයක් නැත්තම්. පව්පල දෙන වෙලාවට දැන් ඒ ඒ පව්පල දීම පිළිබඳව මේ කෙනාගේ හිත ඇතුලේ කුකුසක් එන්නේ නැත්තම් දෙයියනේ මට මේකේ මොන වගේ විපාකයක්ද එන්නේ කියලා බිහිසුණු බවක් එන්නේ නැති මිනිහා පවට ලැබී. කොහොඳට මතක තියාගන්න පාපෙට ලැබී වැරදි පිළිබඳව එහෙම ලැජ්ජාවක් බියක් නැති මිනිස්සයා ඒක කරනවා බොහොම සරලයි. මේ අපි පින්කම් කරනවා වගේ. ඒ වගේ දේවල් කරලා කෙනෙක්ගේ තනක් නසාගෙන Tamanට මතුවෙන්න දරන උත්සාහයෙන් කොච්චර කාලයකට මතුවෙන්නද? විනාශයෙන් නැද්ද එනවා? විනාශ වෙලා තියෙන්නේ දැන් කියාගන්න බැරුවයි ඉන්නේ. විනාශ වෙලා තියෙන්නේ කියාගන්න විදිහක් නැතුව ඉන්නේ. මොකද තනින් තනින් තනින් තනින් මේක මතුවෙනවා වහගෙන ඉන්න වහගෙන ඉන්න බෑනේ. දියකාව බලන්න කොච්චර සුන්දරයිද කියන්නේ දියකාව කියන්නේ බෝසතාණන් වහන්සේ ඒ ඇත කොච්චර සුන්දරයිද කියලා කියන්නේ එදත් කිව්වේ හොඳ දේ. එදත් කිව්වේ හොඳ දේ. තිරිසන් යෝනියේ ඉපදිලා ඉඳලා. හොඳ දේ කිව්ව හැදෙන්න කිව්වා. ඊට පස්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් කිව්වේ හොඳ දේ. හැදෙන්න කියලයි කිව්වේ. කීයෙන් කී දෙනාද හැදුනේ? හැදීගෙන එන මිනිහට වල කපලා අපි අප්පුඩි ගැහුවා. අපි හරියට සතුටු වුණා. ඉතින් ඒ බුද්ධ ශ්‍රාවකයෙක්ද කියන්නකෝ? තථාගත සරණ ගිය තිසරණේ හිත පිහිටපු මිනිස්සෙක්ද කියන්නකෝ? බුදුහාමුදුරුවන්ට බණිනකොට ධර්මයට බණිනකොට සංඝයාට ගරහනකොට හූමිටි දෙනවා කියන්නේ බෞද්ධයෙක්ද? අනුන්ගේ තන නසලා තමන්ගේ තන හදාගන්න දරනවා කියලා කියන්නේ ඒ ශ්‍රාවකයෙක්ද? මං අහන්නේ ආවේ මේ මිනිස්සෙයිද? දියකාවට තිබ්බ මොලෙත් නෑනේ දැන් බලනකොට. මේවා ජීවිතේ වැරදුන තැන්. මේවා හදාගන්න වෙනවා. එහෙමනම් යම්කිසි තැනක වැරදුනා නම් හාමුදුරුවනේ දැන් තේරෙනවා මේක මෙතන හදාගන්න ඕන මේකට පාර කොහින්ද කපාගන්නේ කොහින්ම පාරවල් කපන්න යන්න ඕනේ නෑ දේශනාවේ කිව්වේ අච්චයන් අච්චයතෝ දිස්වා යතා ධම්මං පටිකරෝහි. වැරද්ද වැරද්ද හැටියට තේරුම් අරගෙන මිනිහෙකුට හැදෙන්න පුළුවන් නම් අන්න එතන තමයි කිව්වේ ආරම්භයේදී. එතනින් එහාට යන්න පුළුවන් කිව්වා. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නපමජ්ජති කිව්ව එකනේ. මුලින් යම්කිසි හේතුවක් මත වැරදුන ජීවිතයක් එතනින් එහාට වරදින් නැතුව ගෙනියනවා නම් සෝයිමං ලෝකං පබාසේති කිවන්නේ යා මේ ලෝකෙ දිනනවා කිව්වා අබ්බාමුත්තෝව චන්දිමා වලාපටල වලින් නිදහස් වුණ හඳක් බබලනවා වගේ. දැන් බලන්නකො අඟුලිමාල හාමුදුරුවෝ ගැන අද අපි කතා කරන්නේ නැද්ද? අපි කතා කරනවා. දැන් නාලාගිරි හස්තියා ගැන අපි කතා කරන්නේ නැද්ද? ධනපාල හස්තියා නමින් ඊට පස්සේ මේ මේ මේ තිරිසන් සතා මතු වුණා කියලා අපි කතා කරනවා. කොච්චරද? හැබැයි දේවදත්ත කියන චරිතයේට පින්වත්නි බුද්ධ භාෂිතේ ත්‍රිපිටකයේ මට මුණ ගැහුණු සූත්‍ර දේශනා අතරින් බැලුවොත් වචන දෙකක් තියෙනවා. නා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු. එකක් තමයි නියතෝ සම්බෝධි පරායනයි. ඒක හරි මේ නිතර නිතර හම්බ වෙන්නේ සමහර තැන්වල තියෙනවා නියතෝ සම්බෝධි පරායනෝ කියන්නේ බුදුහාමුදුරුවෝ දැන් මෙහෙම මූණට දැක්කනම් දේශනාව පවත්වලා ඉවර වුණානම් ඒ ඇත්ත මෙතනින් බැහැර වුණාට පස්සේ උන්වහන්සේ කියනවා නියතෝ සම්බෝධි පරායනෝ මේ ඇත්ත නිවනම මේ අරමුණු කරගෙනයි කිව්වා යන්නේ වැඩි දවසක් යන්න කලින් මගපල නිවන් ලබනවා කියලා. තව වචනයක් මුණ ගැහෙනවා අපිට නියතෝ නිරය පරායනෝ කියලා. නියත වශයෙන්ම නිරයම තමයි මේ ඇත්තට සරණ වෙන්නේ. පිහිට එතනම තමයි කියලා. අයි ගොඩේමක් නැහැ කියලා. දේවදත්ත විපත්ති කියලා සූත්‍ර දේශනාවක් බණ පොතේ හම්බ වෙනවා. ඒ දේශනාව උත්තර සූත්‍ර දේශනාව කියලත් නම් කරලා තියෙනවා. ඒ දේශනාවෙත් කියනවා දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ නියත වශයෙන්ම නිරයට නියම වුණ කෙනෙක් කියලා. හිතන්නකෝ බුදු මුවින් ඔය වචනේ කියන්න තරම් මේ මිනිස්සයා සසරෙම කොච්චර අපරාධ කරගෙන ඇද්ද? ඒ මදිවට බුද්ධත්වයට පත්වෙච්ච දවසේ ඉඳලම නසණ්ඩයි බැලුවේ. ඒකයි ඒ වචනෙන්ම කිව්වා නියතෝ නිරය පරායනෝ නිරයම පිහිටක් කරගෙන නිරයම සරණක් කරගෙන හිටපු කෙනෙක් තමයි කිව්වා මේ. මෙතනින් එහා යෑමක් නැහැ කිව්වා යාගේ. ඒක නිසා කෙනෙක්ට යම්කිසි වෙලාවක කෙනෙක්ගේ ජීවිතයක් පිළිබඳව අපි ඉහළ ස්තරයේ තුලින් දැකලා ඔතෙන්ද මම ගියත් ඔහොම තමයි කරන්නේ කියලා බාහිරින් ඉඳලා පින්වත්නි අර වචනයක් තියෙනවනේ ගමේ ගොඩේ තප්පුලලා හරියන්නේ හරියන්නේ නැහැ. ඔතෙන්ද ගිහිල්ලම බලන්න ඕන උතන තියෙන භයානක බව කොහොමද කියලා. ඔතෙන්ද ගිහිල්ලම බලන්න ඕන උතන තියෙන කර්කශ බව කොහොමද කියලා. ඔතෙන්ද ගිහිල්ලාම බලන්න ඕන කොච්චර අපවාද කතන්දර අහන්න වෙනවද කියලා. අපි දැක්කාම හිතනවනේ ආපෝ ඕක මොකද්ද හාමුදුරුවරු නම් හොඳට වළඳලා උදේ හවා සැතපීලා ඉන්න එකනේ අපිටත් බැරිය ඔය කෙස්ස බාලා සිවුර පෙරවගෙන ගිහිල්ලා ওই පන්සලේ නිදාගෙන ඉන්න කියලා ඇවිල්ලා බලන්නකෝ. ඇවිල්ලා බලන්නකෝ මේකේ රඟේ. බාහිරෙන් ඉඳලා කිසිම වෙලාවක මේ භික්ෂුවක්ම ඉලක්ක කරගෙන කියනවා නෙමේ කිසිම කෙනෙක්ගේ චරිතයක් පිළිබඳව කිසිම වෙලාවක මැනලා බාහිරෙන් අපිට කියන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳට තේරුම් ගන්න එළියෙන් පේන ගතිය නෑ ඇතුලේ. ඇතුලේ බොහොම භයානක විඳවිල්ලක් තමයි තියෙන්නේ. ඒක නිසා තමන්ගේ ජීවිතේ ප්‍රතිපදාව හරියට ගලප ගන්න ඕන. දේශනාවේ කිව්වේ ඒකයි අනුකරණය කරන්න යෑම කෙනෙක්ගේ ක්‍රමවේදයක් මෙහෙමයි තියෙන්නේ කියලා දැකලා ඒ කෙනාගේ தત્ත්වය විනාශ කරලා ඒ தත්ත්වෙට තමන් පියවර තියනවා කියලා කියන්නේ අවුරුදු ගානක් තිස්සේ නැග්ග padi පෙලක් අපි හිතමු padi 1000ක් විතර තියෙනවා කියලා ටික ටික ටික ටිකයි ඉහළට නැගලා ගිහින් තියෙන්නේ දිනපු මිනිස්සයා පෙරදුන මිනිස්සයා පැත්තකින් ඉඳලා පටන් ගන්න padi එක කකුලක් තියලා අවසන් padi තව කකුලක් තියෙනවා ඉවර වෙන්නේ නැද්ද? ඉවර වෙනවා. ඒකම තමයි කපුටට උනේ. ජාතියෙන්ම උත්පත්තියෙන්ම දියකාවා කියන්නේ දියයි ගොඩෙයි දෙකේම ජීවත් වෙන සතේ. ඒකනේ කිව්වේ ආමක මච්ච බෝජිනෝ කියලා. මස්මාලු කාලා තමයි මේ සතා ජීවත් උනේ. එතකොට තමන්ගේ තරම දැනගෙන ඕන තමන් තමන් වැඩ කරන්න. අපිට දෙන පණිවිඩේ පණිවිඩය එකයි. ජීවිතයට ගන්න මේ පණිවිඩය තමන්ගේ තැන තමන් හදනවා මිසක් අනුන්ගේ තැන් නැසලා තමන්ගේ තැන හදන්න යන්න එපා. විනාශයට අතවැණීම තමන්ම කළා වෙනවා. ඒ නිසා මේ දේශනාව සියලු දෙනාටම ධර්මාවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං පින්වත්නි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව දායක කාරකාදී ශ්‍රාවක පින්වතුන් එකතු වෙලා අද දවසේ මේ වෙලාවට નિયમિત ධර්ම දේශනාවේ දායකත්වයේ අරගෙන නාම ගෝත්‍රාදිය සිහිපත් කරලා පින් පැමිණවීම අරමුණු කරගෙන තිබෙන බව අපේ නිවේදක මහත්මාණන් සිහිපත් කළා. ඒ සියලු දෙනාගේම යහපත් අභිමතාර්ථයන් සාධනය වේවා සියලු දෙනාම ආය නිරෝගාදි භාග්ය සම්පත්තියෙන් යුක්තව කාය බල සම්පන්නව ආයු බල සම්පන්නව ඥාන බල සම්පන්නව සතවර්ෂාධික කාලයක් එහෙන් වැජබෙන්නට මෙවැනි සත්පුරුෂ අභ්‍යාසයන්හි වෑයම් කිරීමට ශක්තිය ධෛර්ය වාසනා ශක්තිය සැලසේවා පුරණ පිං නිවන් පිණිසම වේවා කියලා අනුමෝදන් වෙන්න. සාදු සාදු. ඒ ඇතුණමින් පරලෝසපත් තුන ඥාති මිත්‍රාදි හිතවතුනටත් යටින් අවීචියේ පටන් ඉහලින් බවාග්‍රය දක්වාම පින් බලාපොරොත්තු වන යමෙක් වේනම් ඒ සියලු දෙනාටමත් මේ පින් අපි අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. සසර ගිනි නිවේවා ක්ලේශ දාහය සංසිඳේවා නිවන් පිණිස මේ දේශනාව නිවන් දොරටුවක්ම වේවා කියන පැතුමින් ඒ ඇත්තන්ට පින් දෙන්න. සාදු සාදු සාදු. සියලු දෙනාම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු සුපින්නුතුනි අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මහාවංශ පරිවර්තක මණ්ඩලයේ දමිළ භාෂා පරිවර්තක ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද අධ්‍යාපනවේදී පූජනීය වලපනේ රතනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබට පුළුවන් ජාතික ගුවන් විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්න එසේනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න මෙම ධර්මානුශාසනාව SLBC ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට